නිරයවග්ගෝ අභූතවාදී නිරයං උපේති යෝ චාපි සත්වාන කරෝමීති චාහ උබෝපිතේ පෙච්ච සමාභවන්ති නීන කම්මා මනුජා පරත්ත බරු පවසන්නා නිරයට යන්නේ ඒමෙනි කෙලේ නොකෙලි පවසන්නේ දෙදෙනම පරලොව නිරයට යන්නේ හීන වූ සමපව්කම් ඇතිෙන්නේ ආසාව කණ්ඨාභාවෝ පාප ධම්මාං අසඤ්ඤතා පාපා පාපේහි කම්මේහි නිරයං තේ උපපංජරේ කහවත් ගෙලවට උතා සිටින්නේ වැඩි දෙන තෙන්පත් ගති නොවන්නේ කළ පව් අනුවම මතු උපදින්නේ නිරයෙහි වේ එහි දුක් විඳුවන්නේ සෙය්‍යෝ අයෝ ගුණෝ බුත්තෝ තත්තෝ අග්නිසිකූපමෝ යංචේ බුඤ්ජය දුස්සීලෝ රට්ඨ පින්ඩං අසඤ්ඤතෝ සිල්වත් කම් නොමෙතිව සිටීමින්නේ වලඳයි නම් පින්වත් වැසියන්නේ රත් වූ ගිනිගත් යගුලි ගිලින්නේ ඊට වඩා වැඩියෙන් හොඳ වන්නේ චත්තාරි ථානානි නරෝ පමත්තෝ ආපඤ්ඤති පරදාරූපසේවි අපුඤ්ඤලාභං නනිකාමසෙය්‍යං නින්දං තතියං නිරයං චතුත්තං පරදාරවන් ඇසුරු කරන්නේ පව් සෑලු නිදන්නේ නින්දා ලබමින් නිරයට යන්නේ යන පල සතරම එකසේ ලබන්නේ අපුඤ්ඤ ලාභෝච ගසීච පාපිකා භීතස්ස භීතාය රතිච තෝකිකා රාජාච දණ්ඩං ගරුකං පනේති තස්මා නරෝ පරදාරං නසේවේ පෞසහ ලාභක ගතිද ලැබින්නේ දිය වූ දෙදෙනාට මද රතිවන්නේ රජුගෙන් බර දඬුවම් පැනවෙන්නේ එහෙයින් පර අඹුවන් නොසොයන්නේ කුසෝ යථා දුංගහිතෝ අත්තමේවානුකන්තති සාමඤ්ඤං දුප්පරාමත්තං නිරයායූපකණ්ඩති කුසතන පත වැරදිව අල්ලන්නේ පීඩාවන ලෙස අත සිඳ ගන්න වැරදිව මහනුව මත් ගෙන උන්නේ ඒලෙතමය නිරයට ඇදගන්නේ යං කිංචි සිතිලං කම්මං සංකිලිට්ඨං ච යං වතං සංකස්සරං බ්‍රහ්මචරියං නතං හෝති මහඵලං පින්කම් පසුබට විමින් කරන්නේ කිලිටිව නොසොයාවත් සපුරන්නේ සැකකට යුතු බඹ සරද පුරන්නේ නිසි ලෙස ඒ පින් පලනුම දෙන්නේ කෛරාචේ කෛරාතේ තං දල්මේනං පරක්කමේ සිතිලෝහි පරිම්බාජෝ බියෝ ආකිරතේ රජං කරන පිනත් හරියටම කරන්නේ දැඩිවම ඒ ගැන වීරිය ගන්න පැවිදිව ලිහිලෙන් එය නොකරන්නේ පව් වැගිරීමය ඉන් සිදුවන්නේ අකතං දුක්ඛතං සයෝ පච්ඡාතපති දුක්ඛතං කතං ච සුඛතං සයෝ යං කත්වානානුතප්පති පෞකම් කලහුට ඉන් සිදුවන්නේ පසුව තැවීමයි ඒ නොකරන්නේ කුසල් කිරීමෙන් එසේ නොවන්නේ එහෙයින් පින්මය කළ යුතුවන්නේ නගරං යථා පච්චන්තං ගුත්තං සම්තර බාහිරං ඒවං ගෝපේත අත්තානං කනෝ වේමාං උපච්චගා කනාතීතාහි සෝචන්ති නිරයම් හි සමප්පිතා පිටිසර නුවරක් ලෙස සලකන්නේ තම කය සහ සිත දෙක රැකගන්නේ මෙමොහොත පින් කරගත්තොත් වන්නේ නිරයෙන් ගැලවුම සෝක නොවන්නේ අලජ්ජිතායේ ලජ්ජන්ති ලජ්ජිතායේන ලජ්ජරේ මිච්ඡාදිත්ථි සමාදාන සත්තා ගච්ඡanti දුංගතින් ලජ්ජා විය යුතු තන නොම වන්නේ නොම විය යුතු තන ලැජ්ජාවන්නේ ඒලෙස වී මිස දිටුකම ගන්නේ අරගෙන ඉන් සත නිරයට යන්නේ අභයේච භය දන්සිනෝ භයේච භය දස්සිනෝ මිච්ඡාදිත්‍ති සමාදාන සත්තා ගච්ඡanti දුංගතින් වරදැති දෙය නිවරද සීතන්නේ නිවරද දෙය වරදයිද දිටු ආගම් පිහිටට ගන්නේ අරගෙන ඒ සත් නිරයට යන්නේ අවඤ්ඤේ වඤ්ඤ මතිනෝ වඤ්ඤේ චවඤ්ඤ දස්සිනෝ මිච්ඡා දිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti දුංගතින් වර දෙති දෙය වර දෙයි දැනගන්නේ නිවරේ සම්දිතු බව පිහිටට අරගන්නේ එමගින් සත්වග සුගතිය යන්නේ වඤ්ඤන්ත වඤ්ඤතෝ ඤත්වා අවඤ්ඤන්ත අවඤ්ඤතෝ සම්මාදිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti සුංගතින්ති වරදති දේවරදයි දැනගන්නේ නිවරද දෙය නිවාරද යයි දන්නේ සම්දිතු බව පිහිටට අරගන්නේ එමගින් සත්වග සුගතිය යන්නේ